ආ දැන් එහෙමනම් අපි ඉදිරියට ගමන් කරමු. දැන් <clears throat> අපි ගිය සැරේ චිත්තානුපස්සනාවෙහි කොටසක් කළා. දැන් අපේ ගමනෙහි අභිමතාර්ථය මොකද්ද? නිවන් සම්පත් ලබා ගන්න. ඒ සඳහා අපි පළමුවෙන්ම ලෝකෙහි යථාර්ථය දකින්න ඕනේ. ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ ලෝකය කියන්නේ කුමක්ද කියලා. යම් තැනක ලෝකයේද එතන දුකයි. යම් තැනක දුකද එතන ලෝකයයි. තේරුණා නේද? අන්න එතන තමයි හොඳට පැහැදිලි කරගන්න ඕනේ. දැන් ওই කට්ටියම කියන්න දුක තියෙන්නේ කොතනද? ජීවිත පැවැත්ම තුළ. දුක තියෙන්නේ ඔන්න ඔතනයි. එතකොට මේ දුකට හේතුව තමයි තණ්හාව. තණ්හාවට හේතුව තමයි අනවබෝධය හෙවත් අවිද්‍යාව. එහෙමනම් යම් විදියකින් අපි අවිද්‍යාව නැති කරගත්තොත් කියන්නේ සත්‍ය අවබෝධ කරගත්තොත් අන්න එදාට මේ ලෝකයට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ අන්න තණ්හාව නැති කරගන්න ක්‍රමය ඉස්සල්ලා මේ කය සම්බන්ධ කරගෙන ඒක නැති කරගන්න ඕනේ. මොකද මේ කය තම කයට තමයි ඉස්සල්ලාම ඇලෙන්නේ ගැටෙන්නේ. අපිට අරමුණු වෙන්නේ ලෝකයෙන් ඉස්සල්ලාම කය. තේරුණේ? කය කියලා කියන්නේ රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැහැ මේවා අපි කර උපාදාන. එතකොට මේ මේ කය සම්බන්ධව තියෙන තණ්හාව එහෙම නැත්නම් ඇලීම් ගැටීම නැති කරගන්න නම් කයෙහි යථාර්ථය දකින්න ඕනේ. මේ රූප ඇත්ත වශයෙන් මේ කය කියලා කියන්නේ රූප. ඇස කන දිව නාසය කය මන යොක්කොම මොනවද? රූප වලට යන්නේ. එතකොට බාහිර රූපක් තියෙනවා. ඒවා මේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, ඔක්කොම රූප. ඒතර රූපම් භික්කවේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati නිවිසමානා නිවිසති. මේ රූප ප්‍රියයි. සිත්තද ගන්න රූප තියෙනවා. ආමේ රූපස්කන්ධය පිළිබඳව තමයි ඉස්සල්ලාම තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව පවතින්නේ එතන. රූපස්කන්ධයගේ යථාර්ථය දැනීම තමයි අර ධාතු මනසිකාරයෙන් මම ඒ දවස්වල ධාතු මනසිකාරය දුන්නේ. එතකොට රූපම් වික්කවේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා නිරුජ්‍යමානා නිරුජ්‍යති පහියමානා පහියති බලන්නකො බුදුහාමුදුරු දෙපැත්තම අල්ලලා කියප දෙපැත්ත කපන කැපෙන කඩුවක් වාගේ නේද ඈ ඉස්සල්ලා කියනවා රූපම් වික්කවේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati nimisamana nimisati මේ රූප කියන જાතිය ප්‍රියයි කවුරුත් ප්‍රිය කරනවා සිතට ගන්න සුළුයි. එතන තණ්හාව උපදිනවා තණ්හාව දිගටම පවතිනවා. ආයෙත් කියනවා ඒකම රූපම් වික්කවේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා නිරුජ්ජමානා නිරුජ්ජති පහියමානා පහියති. නිරුද්ධ වෙන්නේ එතන. ප්‍රහීන වෙන්නේ එතන. මොකද අනම බෝධයෙන් බැලුවොත් තණ්හාව ඇති වෙනවා පවතිනවා. රූපස්කන්ධය පිළිබඳ අවබෝධයෙන් බැලුවොත් තණ්හාව ප්‍රහීන වෙලා යනවා. අන්න එතන ඊට පැහැදිලි නේද? තණ්හාවට හේතුව මොකද්ද? අනවබෝධය. අනවබෝධය කියන්නේ මොකද්ද? අවිද්‍යාව. තණ්හාව නැති කරන්න නම් අවබෝධ කරගන්න ඕනේ. අන්න ලස්සනට පැහැදිලි වෙනවා අනවබෝධය නිසා තණ්හාව ඇති වෙනවා, දියුණු වෙනවා, අවබෝධය ඇති කරගත්ත හැටියේ තණ්හාව නිරුද්ධ වෙලා ප්‍රහීන වෙලා යනවා. තණ්හාව නැති වෙනවා කියන්නේ දුක නැති වෙනවා කියන එක. ඉතින් ආන් ඒක නිසා උන්වහන්සේ දේශනා කරනවා කයයි සිතයි පිටිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න කියලා. ලෝකය කියන්නේ ඕකයි. කයයි සිතයි ගැන අවබෝධ කරගත්ත පුද්ගලයාට කියනවා ලෝක විදු කියලා කියනවා. ලෝක විදු. ඉතින් මේ ලෝක විදුගුණේ ඇති කරගත්තා නම් මේ පුද්ගලයාට මොනවා කරනවත් මේ ලෝකයේ තුල ඉන්න පුළුවන් කමක් නැහැ. කඩාගෙන මිදගෙන යනවා. ලෝකය කියන්නේ මේකයි කියලා. ගිනි ගොඩක් ලෝකය කියලා කියන්නේ. කරදර ගොඩක් අසහනය, පීඩාවක් අම්මියා කියලා දීලා තියෙනවා. ඉතින් දැන් අපි කය සම්බන්ධව හොඳට අවබෝධ කරගෙන දැන් අපි හිත කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන ගමනයි මේ දැන් ඉදිරියෙන් තියෙන්නේ. දැන් මම ඊටාම හොඳින් පැහැදිලි කරලා දුන්න හිත කියන්නේ කොමක්ද කියලා. හිතේ යථාර්ථයත් මම පෙන්වන්න කරලා දුන්නා නේද? හිත කියලා කියන්නේ කොමක්ද මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වය හටගන්නේ කොහොමද විඥාන ධාතුව පහළ වුණොත් පමණයි. විඥාන ධාතුව තනියම පහළ වෙන්නේ නැහැ. විඥාන ධාතුව පහළ වෙන්න නම් රූප තියෙන්න ඕනේ, නාම තියෙන්න ඕනේ. නාම රූප පත්‍ය විඥානං කියලා තියෙන්නේ. හැබැයි නාම රූප ප්‍රත්‍ය වුණාට මොකද ඒවා ඉස්සරලා ඇති වෙලා තියෙනව නෙමෙයි. නාම රූප සමගමයි විඥානය හටගන්නේ. විඥානයේ සමගමයි නාම රූප හටගන්නේ. විඥානයේ ඉක්ුත් වෙලා ගියා නම් ඒ ඉක්ුත් වෙලා යන්නේ එක්තරා රූප රූප කොටසක් අරගෙන යන්නේ. දැන් ওই ආයු උස්මාච විඥානං යදාකායන් ජහන්ති මං අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින් කරන් කියලා අහලා තියෙනවනේ. ආයුෂය ඉවර වෙනකොට මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයත් අඩු වෙලා යනවා. ක්‍රියාකාරීත්වය අඩු වෙලා යනකොට උෂ්ණත්වය නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ විඥානය මේක අතහැරලා දාලා භවයට ඇතුළු වෙනවා. යනවා කියලා කියන්නේ මොකෝවත් යන්නේ නැහැ. මේ කාම භවය තුලම පරිසරනවා. හැබැයි විඥානීයට තනියෙන් බෑ වැඩේ කරන්න. විඥාණයට පවතින්න බෑ මොනවා කරලවත් රූපස්කන්ධේ නැතුව. නාමස්කන්ධේ නැතුව පවතින්න බෑ. ආන් ඒක නිසා මොනවද කරන්නේ? ඈ? නාමය විඥානීය ඉවත් වෙන්නේ රූපයක් අරගෙන. මොකද්ද මේ අරගන්න රූපය? ඔන්න ඔතන තමයි අර මනෝකාය කියන වචනේ මන කියන අවස්ථාව තියෙන්නේ මනස මනස කියලා තියෙන්නේ. ඇස කන දිවනාසය කය කියන්නේ ගොරෝසු හරිය. ඒක පැත්තකට වැටෙනවා. ඒක පුච්ච ගන්න හරි වලල ගන්න හරි ඕන එකක් කරගන්න. මනස සමග තමයි විඥානය පිට වෙලා යන්නේ. මොනවා කරලවත් විඥාන නාම රූප වෙන් කරන්න බෑ. විඥාන නාම රූප වෙන් කරන්න බෑ. ත්‍රිවිධ වෙන් කරන්න බෑ වගේ තමයි. ත්‍රිවිධ රත්නයත් වෙන් කරන්න බෑ මොනවා කරලවත්. <laughs> ඈ ඒ වගේ විඥානයේ යම් තැනකද එතන නාම රූප තියෙන්න ඕනේ. නාම රූප යම් තැනකද එතන විඥානය තියෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන තැන. ඉතින් ඕක බොහෝ දෙනෙක් තේරුම් ගන්න නැතුව කය රූපයයි සිත නාමයයි කියාගෙන ඉන්නවා. සිත කියන්නේ නාමය. වැරදීනේ. නාම වලට තනියෙන් පවතින්න පුළුවන් විඥානය නැතුව. විඥාණයට තනියෙන් පවතින්න පුළුවන් නාම රූප නැතුව. එහෙමනම් කය රූපයයි හිත නාමයයි කියලා ගත්තොත් කවදාවත් භවයට යන සත්වයේ පිළිබඳව පෙන්වන්න බෑ අපිට මේ සත්වයේ භවයට යන්නේ සත්වයා කියලා මෙතන කියන්නේ පංච උපාදානස්කන්ධය ඔය තියෙන්නේ ඔය තියෙන්නේ ඔය මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය මෙතන පංච උපාදානස්කන්ධයේ හැර තවත් මොකක්වත් තියනවද එතෙන්ද සත්වයා කියලා සම්මතයක් දාලා තියෙනවා ඒ සම්මතේ පැත්තකින් දාමුකෝ නමුත් මේ පංච උපාදානස්කන්ධේ මේ යන්න එපා නේද කය රූපයයි හිතනාමය කියලා ගත්තොත් මේ රූප යන්නේ නැහැ නේ. රූප නැත්නම් විඥාණයට පවතින්නත් බෑ, නාම වලට පවතින්නත් බෑ. විඥානයේ යම් තැනකද එතන නාම රූප තියෙන්න ඕනේ. ඔය විඥා බීජ සූත්‍රයේ කියලා තියෙන විඥානයේ බීජයක් නම් ඒ බීජේ දැස ගන්නා වූ පොළව තමයි රූප වේදනා සංඥා සංකාර. හට ගන්නා වූ පැලය තමයි පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධය නම් පිටත් වෙලා යන්නේ එතන නාම රූප දෙකම තියෙන්න ඕනේ නේද? ඕම කරන බොහොම සියුම් තැනක් හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒතර විඥාන නාම රූප මොනවා කරලවත් වෙන් කරන්න බෑ. එහෙන් දැන් මේ සිත පිළිබඳව අපි පැහැදිලි කරගත්ත ගියසරේ සිත කියන්නේ මොකද්ද? තණ්හාවෙන් බරිත වුණා වූ පංචස්කන්ධය. තණ්හාවෙන් බරිත වුණා වූ පංචස්කන්ධය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. බරිත වෙනවා කියලා කියන්නේ උපාදානයට යනවා කියන එකනේ. ඒතකොට හිත කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. මං ගිය පාර කමඨහනක් දුන්නා සිතක් කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියන තැනට අරගෙන හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා දකින්න. මේ දේශනාව දවස් දෙකක්ම මං කළා. අදත් ඒකටම නැඹුරු වෙලා තමයි මං දේශනා කරන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? තණ්හාවෙන් බරිත වුණා වූ හිත. මේක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි අනිත්‍යයි කියලා කියන්නේ? අනිත්‍යය ගැන හේතුවක් තියෙන්න ඕනේ. ඈ ඇති වෙනව නැති වෙනව තමයි අනිත්‍යයි කියන්නේ. මං අහන්නේ හේතුව මොකද්ද කියලා. අන්න එතෙන්දී පටන් ගන්න අපිට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ සිත සකස් වුණ තැනට. සිත සකස් වුනේ රූප දෙකක් එකට එකතු වෙනකොට. රූප කියලා කියන්නේ ස්වභාව ශක්තියන් හතරක් එකට එකතු වෙනා පැවැත්ම. ස්වභාව ශක්තියන් හතරක් එකට එකතු වෙලා පවතිනවා. අන්න ඒකයි රූප කියලා කියන්නේ. අන්න එතන හොඳට තේරුම් කරගන්න ඕනේ. අනිත්‍යය කියන්නේ ඇති වෙනව නැති වෙනව කියන එක නම් කවුරුත් කියන්නේ නැහැ. මං අහන්නේ හේතුව මොකන්ද කියලා. ඒතර රූප කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙනා පවතිනවා. පවතිනවා කියන්නේ චලනය වෙනවා කියන එකයි. වෙනස් වෙන සුළු. එතකොට මේ ස්වභාව ශක්තියින් හතර තමයි තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. මේක ස්වභාවයක් මේ. උතන සත්වයේ පුද්ගලයෙක් නැහැ, මමෙක් නැහැ. ස්වභාවයක් විතරයි. ඕක නාමෙකුත් නෙමෙයි, රූපත් නෙමෙයි. ස්වභාව ශක්තියක් කියන්නේ නාමත් නෙමෙයි රූපත් නෙමෙයි විඥානියත් නෙමෙයි ඔතන ස්වභාව ශක්තිය දෙනකොට ඔතන තියෙන්නේ මොකද්ද ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ඩ ගොදුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතයේ පිහිටගෙන ඉන්නවා අන්න රූප කියලා කියන හොඳට තේරුම් ගන්න ඕනේ හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ඩ ගොදුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. ආන් ඒවට තමයි රූප කියලා කියන්නේ. ඒතර මේ රූප දෙකක් එකතු වෙනකොටම විඥානය හට ගන්නවා. රූප එකතු වෙන්නේ රූප ඇති වෙනකොට. නැති වෙනකොට එකතුව කැඩෙනවා. එකතු වෙන්න බෑ. එහෙමනම් රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා, රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙනම් රූපයට යම් වේගයක් තියෙනවා නම් ඒ වේගය විඥානයටත් තියෙන්න ඕන ඒ විදිහටම. හරි විඥානේ ඇති වෙනකොට නාම ඇති වෙනවා. විඥානේ නැති වෙනකොට නාම නැති වෙනවා. එහෙනම් විඥානයාට යම් වේගයක් තියෙනවා නම් නාම වලටත් ඒ වේගයම තියෙන්න ඕනේ. එහෙනම් විඥාන නාම රූප කියන්නේ මොකද්ද? හිතක්. දැන් අර පහකට බෙදුවානේ. ඔන්න පහයි ඈ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය තියෙන්නේ. ඕම් පහයි. එතකොට මෙතන විඥාන ධාතුව සමග හටගත්තා වූ නාම හතරක් තියෙනවා මෙතන. පස්ස වේදනා සංඥා චේතනා කියලා. විඥානයේ සමග හටගත්ත නාම හතරක් සිතිවිලි හතරක් තියෙනවා. ඒ සිතිවිලි හතරෙන් මේ පස්ස කියන සිතිවිල්ල තුල රූපත් ස්පර්ශ වෙනවා තියෙනවා. පස්ස කියන්නේ ස්පර්ශ වීමනේ. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. දෙක ස්පර්ශ වෙනකොටම විඥාන ධාතුව හට ගන්නවා විඥානයත් ස්පර්ශ වෙනවා. එහෙනම් මේ පස්ස කියන මේ නාමයේ තුල විඥාන නාම රූප තියෙනවා. තුල තුල කිව්වට මේවට වචන හරි අමාරුයි මෙයන්ට. පස්සේ තුල විඥානයක් නැහැ විඥානය තුල පස්සයක් නැහැ. ඉතින් බොහොම සියුම්ව තේරුම් ගන්න ඕනේ. පස්සය සමග පස්සය කියන්නේ නාමයක් නේද? ඒ සමග රූප තියෙනවා විඥානයක් තියෙනවා. පස්සය සමග කියලා ගන්නෑ. පස්සය තුල නෑ. විඥානය තුල පස්සය තියෙනවා කිව්වොත් වැරදි. පස්සය තුල විඥානය තියෙනවා කිව්වත් වැරදි. පස්සයත් සමග විඥානය තියෙන්න ඕනේ. පරමේ රූප තියෙන්න ඕනේ. තේරුණා නේද? එහෙනම් මේ පස්ස කියන නාමය බොහොම බලවත්. ඇයි? විඥාන නාම රූප ඔක්කොම එතන පවතිනවා. මම හරිය කල්පනාවෙන් මේ වචන කියන්නේ මොකද මේවා පොඩ්ඩක් වැරදෙන්න බෑ තේරුණා නේද කෙනෙක් අහන්න පුළුවන් විඥානය තුළ කොහෙන්ද පස්සය පස්සේ තුළ කොහෙන්ද විඥානය එහෙම අහන්න පුළුවන් ඒක හරි ඉතින් හුඟක් කල්පනා කරලා මේ කතා කරන්නේ විඥාන පස්සය සමග විඥානයේ තියෙනවා රූප තියෙනවා පස්සේ නාමයක් පස්සේ සමග නාමය තියෙනවා කියන්න බෑනේ පස්සේ නාමයක් නෑ නේද පස්සය සමග තියෙන්න ඕනේ විඥාන රූප. එතකොට පස්ස කියන එක සම්බන්ධව කතා කරනකොට මෙතන තියෙනවා විඥාන නාම රූප ඔක්කොම තියෙනවා. දැන් මෙතන මෙතන තියෙන්නේ මොකද්ද? නාමයි විඥානයයි පමණයි. වේදනා සංඥා චේතනා කියන්නේ නාමනේ. ඒවා තියෙන්නේ විඥානය සමග. මේවා තියෙන්නේ. දැන් මේ පස්සේ කියන එකේ රූප සම්බන්ධ වෙලා තියෙනවා. රූප දෙකක් නේ ස්පර්ශ වෙන්නේ නේද? දැන් මෙතන තියෙන නාම. ඒතර තියෙන්නේ මෙතන නාමස්කන්ධය. මෙතන තියෙන රූපස්කන්ධය. පස්සේ කියන එකෙන් පෙන්වුම් කරන්නේ රූපස්කන්ධය. ඒ කියන්නේ රූප ස්පර්ශලා තියෙනවනේ. වේදනා සංඥා චේතනා කියන නාමවල රූප ස්පර්ශ වෙලා නැහැ. පැහැදිලි නේද? එතකොට නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මෙන්න මේකයි. ඔන්න හිත පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන පහයි නේද පහයි ඔන්න ඒක තුනකට කඩලා ගත්තා විඥාන නාම රූප කියලා විඥාන නාම රූප මේ තියෙන්නේ විඥානයේ සමග හටගත්තා වූ සිතිවිලි හතරක් තියෙනවා ඒකෙන් රූපස්කන්ධය සම්බන්ධ වෙලා තියෙන්නේ පස්සේට ඒ දෙකක් ස්පර්ශ වීමනේ පස්ස කියන්නේ ස්පර්ශ වීමනේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ස්පර්ශ වෙලා. ඊළඟට පස්සේ කියන්නේ නාමයක්. විඥානය සමග තමයි තියෙන්නේ. එහෙනම් මේ පස්ස කියන නාමය සම්බන්ධ කරගෙන විඥාන නාම රූප තුනම තියෙනවා. මෙතන තියෙන්නේ නාම විතරයි. වේදනා සංඥා චේතනා නාම. හැබැයි විඥානේ නැතුව තියෙන්න බෑ ඒවට. විඥානේ සමග හටගන්නේ. තේරුණා නේද? එතකොට පංච උපාදානස්කන්ධය නාම රූප පරිච්ඡේද ඥාණයට ගන්නකොට ත්‍රිවිධස්කන් ත්‍රිවිධ උපාදානස්කන්ධයක් බවට පත් කරගන්න ඕනේ. ඔන්න පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. හරි. මෙන්න ත්‍රිවිධ උපාදානස්කන්ධය. විඥාන නාම රූප. එතකොට මෙන්න නාම රූප පරිච්ඡේද ඥාණය කියන්නේ ඔන්න ඕකයි. පස්ස කියන එක පැත්තට අපි රූපස්කන්ධය දාලා තියෙනවා. මොකද රූප දෙක ගන්න ස්පර්ශ වෙලා තියෙන්නේ නේද? එතකොට මෙතන වේදනා සංඥා චේතනා කියන එකට රූප දෙකක් ස්පර්ශ වෙලා නැහැ. රූප දෙක ස්පර්ශ වුණ නිසා තමයි විඥානේ හටගත්තේ. ඒ සමග හටගෙන තියෙනවා නාම ධර්ම. නමුත් වේදනා සංඥා චේතනා තුල රූප ස්පර්ශේ නැහැ. පස්සේ තුල ඒක තියෙනවා. ඔය තුල කියලා තියෙනවා. ඉතින් වෙන කතා කරන්න වචනයක් නැහැ. මේවා තේරුම් ගන්න කල්පනා කරලා තුල නෙමෙයි මෙතන තියෙන්නේ එකට සමග කියන එක ගන්නා <clears throat> සමග. දැන් බාහසුන්නය ඇතුළ ආයුධ නැහැ නේ නේද? බාහසුන්නය ඇතුළ අත්තරකාරයෙකුත් නැහැ. නමුත් ආයුධයි අත්වැඩකාරයයි නැත්නම් බාහසුන්නයකින් වැඩකුත් නැහැ. ඒටි වැඩ කරන්න බෑ නෑ නේද? ආන් ඒක නිසා මේ ත්‍රිවිධ උපාදානස්කන්ධය ගැන කතා කරනකොට පස්ස කියන නාමයේ සමග විඥාන රූප තියෙන්න ඕනේ. එහෙනම් විඥාන නාම රූප තුනම මෙන්න මේ පුංචි වුණත් මෙතන තියෙනවා. තේරුණා නේද? පුංචි තමයි ඉතින් අනික් එක්කට වඩා. ඒ වුණාට බොහොම බලවත්. අරිහත් ඵලයටපත් වෙනවා කියන්නේ පස්ස නිරෝධය කියන එකයි. පස්සේ නිරුද්ධ කරපු හැටි ඔක්කොම නිරුද්ධ වෙනවා. නාමත් නිරුද්ධ වෙනවා, විඥානයත් නිරුද්ධ වෙනවා. ඇයි දෙකක් පස්ස වෙනකොට නෑ විඥානය හටගන්නේ නේද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි පස්ස වෙනකොට විඥානය හටගන්නවා. සම්බන්ධ වෙනකොට විඥානය හටගන්නවා. ඒතර පස්ස නිරෝධය කරපු හැටි මොකද වෙන්නේ? ඔක්කොම නැති යනවා විඥානයට හටගන්න බෑ. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා තියෙන්නේ. විඥානයාගේ නිරුද්ධ වීමෙන් ඔක්කොම නිරුද්ධ වෙනවලු. මුළු ලෝකෙම නිරුද්ධ වෙනවා. එතකොට පස්ස නිරෝධය කියන්නේ මොකද්ද? අරිහත් ඵලයට. පස්ස නිරෝධය කියන්නේ. අරියත් ඵලය කියන්නේ එතන පස්ස නිරෝධය වෙන්නේ කොහොමද දන්නවද? සම්පූර්ණයෙන්ම වේගය දකිනවා. සංවේගයටපත් වෙනවා කියන්නේ. සංවේගයටපත් වෙනවා කියන්නේ. රහතන් වහන්සේට විතරයි පුළුවන් සංවේගයටපත් වෙන්න. සංවේගය වේගය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යය. එතන සං කියන එකෙන් මනාව දකිනවා එතන. අනිත්‍යය විනිවිද දකින්නව නෙමෙයි. මනාව දකින්නවා. නිරාවරණ ඥාණයෙන් දකින්නවා. ඒකයි සංවේගය කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම දකින්නවා අනිත්‍ය කියන එක, වේගය කියන එක. වේගයේ දැක්ක හැටි කිසිම දෙයක් ස්පර්ශ කරන්න බැරුව යනවා. අන්න එතකොට තමයි පස්ස නිරෝධයටපත් වෙන්නේ. සංඥා වේදිත ඔය තියෙන්නේ. සංඥා කියලා කියන්නේ මොනවද මේ? රූප දෙකක් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටප්ප සංඥා, ධම්ම සංඥා. මේ ඔක්කොම රූප වලට නේද යන්නේ. එතකොට සියලුම සංඥා නිරුද්ධ වෙනකොට විඥාණයට එකතු වෙන්නේ මේ දෙකක් එකතු වෙන්න බැරි නිසා විඥාණයට හටගන්න බෑ. අන්න එතනින් සම්පූර්ණයෙන්ම නාම රූප නිරෝධය කියන්නේ ඔන්න ඕකයි. පැහැදිලි නේද? එතකොට දැන් සිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුකක් නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඒතර සිතක් කියුවත් එකයි දුකක් කියුවත් එකයි. පැහැදිලි නේද? එතකොට මේ සිත වැසී ගිහින් තියෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන්. තණ්හාවෙන් වැසී ගිහින් තියෙන මක් නිසාද? අවිද්‍යාව නිසා. තේරුණා නේද? එහෙනම් සිතක් කියන්නේ දුකක්, සිතක් කියන්නේ මහා ගිනි ගොඩක්, සිතක් කියන්නේ කරදරයක්, සිතක් කියන්නේ අසත් ධර්මයක්, සිතක් කියන්නේ අසහනයක්. මෙන්න මේ ටික අවබෝධ කරගත්තයන් පස්සේ සිත ඕනෑද එපාද කියන එක ප්‍රකාශ කරයි. දැන් ඉතින් ප්‍රකාශ කරන්න. සිත ඕනෑද එපාද? එපා කියන්නේ අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන්. කවුරුවත් කිව්ව නිසාද? නෑ. ඔයගොල්ලෝ මට මතකයි කයත් එපා කියලා කිව්වා එක දවසක්. කය එපා කියලා කිව්වා. ඒ කිව්වෙත් අවබෝධයෙන්මයි කැමැත්තෙන්මයි තමා විසින්මයි නේද? දැන් හිතත් එපා කියලා කියන්නේත් එහෙමම නේද? එහෙනම් ලෝකය කියන්නේ මොකද්ද කියන මට කියන්න. කයයි හිතයි දෙකේ එකතුව නේද? ලෝකය කියන්නේ කයයි හිතයි දෙකේ එකතුව. දැන් එතකොට ඔයගොල්ලෝ මේ ප්‍රකාශ කරන්නේ අවංකවද මේ? අවබෝධයෙන්ද? කැමැත්තෙන්ද? එතකොට දැන් ඔයගොල්ලෝ අවබෝධයෙන් කැමැත්තෙන් අවංකව තමා විසින්ම ප්‍රකාශ කරනවා නේද? ලෝකෙම එපා කියලා. එහෙම නේද? අන්න එතෙන්දයි මට ওই කට්ටියත් එක්කලා යන්න ඕනේ. මේකට පින්නතුණි වැඩි කල මේ ප්‍රකාශනය කර කර මේ ලෝකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. වැඩිම වුණොත් ආත්ම භාව හතක් ඉදී. මට කරන්න දෙයක් නැහැ. ඕවා කියන්න ඕනේ ඉස්සෙල්ලා. කමක් නැද්ද? හතක් ඕනේ නැද්ද? හතක් ඕනේ නැහැ නේද? එහෙමනම් පින්නොත්නේ අපිට හතක් එපා. හයත් එපා, පහත් එපා, හතරත් එපා, තුනත් එපා, දෙක දෙකත් එපා. එකක්වත් ඕනේ නැහැ. මේ ආත්ම භාවය තුන ඉවරයක් කරගන්න. තේරුණා නේද? පැහැදිලි නේද? එහෙමනම් මේ සිත පිළිබඳව දැන් අවබෝධ කරගත්තා. සිතක් කියන්නේ ක්‍රියාකාරීත්වයේ ලෝකයේ ක්‍රියාවක් සිතක් කියන්නේ ක්‍රියාවක් සිත කියන්නේ ක්‍රියාකාරීත්වය මේ හිත හටගන්නේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධ වෙනකොට නේද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධ වෙනකොට විඥාන ධාතුව හටගන්නවා නාම ධර්ම පහක් සහිතව මේ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. දැන් මේ හිත හට ගැනීම පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ පච්චත්තං වේදිතබ්බෝ කියන ක්‍රමයට. ආධ්‍යාත්මයේ තුලිටම ඒක දාගන්න ඕනේ. ඒ සඳහා දැන් සෑම දිනෙකම කය ඍජුව තබා ගන්න. ඇත් දෙක පියා ගන්න. මම කියන ප්‍රකාශනයන් පිළිබඳව අවබෝධයෙන් හිතන්න ඔය කට්ටිය. මම කියන එකම හිතන්න. එස් අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි එසයි වර්ණ රූපයයි සම්බන්ධ වන විට ඇතිවන විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි විඥානය සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥා අනාත්මයි මනසිකාරය එකක් අරගෙන පෙන්නවා. ඇස වර්ණ රූපය චක්කු විඥානය. ඒ සමග හට ගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඊළඟට කන ශබ්ද රූපය සෝත විඥානය. ඒ සමග හට ගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඊළඟට ඒ ක්‍රියාකාරීත්වයේ හේවත් එහි ස්වභාවයෙන් හටගන්න විඥාන නාම රූපේවත් හිත. මොකද්ද අහන හිත. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න ඔය විදිහට ආයතන හයත් බාහිර රූප හයත් විඥාන හයත්. මෙතන තියෙනවා 18ක්. මේකට කියනවා අට්ඨා රස ආයතන කියලා. අට්ඨා රස ආයතන කියන්නේ ආයතන 18ක් පෙන්වුම් කරලා තියෙනවා. එසයි රූපයයි විඥානයයි. කනයි ශබ්දයයි විඥානයයි. හැම එකම තුනකට ගන්න එපා නේද? එතකොට දිවයි රස රූපයයි ජීවා විඥානයයි. ඒ විදිහට තුන් වරක් 6 18යි. හරි. ඊළඟට ඒකලම බලන්න ඕනේ විඥානයේ සමග. දැන් චක්කු විඥානයේ සමග හට ගන්නා වූ නාම ධර්ම තියෙනවානේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර අන්න ඒවා ටිකත් අනිත්‍යයි දුකයි <clears throat> අනාත්මයි කියලා බලන්න ඕනේ. එතකොට මුළු ලෝකෙම අහුවෙලා ඉවරයි. ආය කොහෙවත් පණින්න හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මුළු ලෝකයේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුල මේ ආයතන 18 බලනකොට පැයක් විතර යයි. තේරුණා නේද? පැයක් විතර යන්න ඕනේ හරියට වැළුවොත් ඒක. පැයක් නොගියත් ඊළඟට ආයතනයක් බලන්නේ දෙපාරක් තුන් පාරක් විතර බලන්න. මම කියන්නේ මේ ඉක්මනටම යුරයක් කරගන්න ඕනේ නා. කැමති කෙනෙක් ඉන්නවා නම් කරගන්න එකයි තියෙන්නේ. එතකොට ඔතනින් එහා ලෝකයක් නැහැ. හයයි තියෙන්නේ. හයයි තියෙන්නේ. ඔය සබ්බ සූත්‍රය කියලා කියන හයයි. හතක් නැහැ. ඒ හය තමයි ආයතන හය, ආධ්‍යාත්මික, බාහිර ආයතන හය. ඊළඟට විඥාන හය. හය රත්න 18යි. ඔන්න ඒ 18 පිළිබඳව යථාර්ථය හිතන්න පටන් ගන්න. මේක කියනකොට නම් වැටෙන්නේ නැහැ හිතන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු යා මම මේ කිව්ව විදිහට එහෙනම් කවුරුත් ඇත් දෙක පියාගෙන පොඩි ළමයි නෙමෙයි නෑ ඉන්නේ මෙතන. ඇහැ පිළිබඳව හිතන්නේ ඇහැයි වර්ණ රූපයයි චක්කු විඥානයයි ඒ සමග හට වෙන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරා දැන් දැන් ඇති දෙක අරින්න. ඔන්න දැන් ක්‍රමය අල්ලගත්ත නේද? දැන් ඊළඟට ඔය කට්ටිය යන්න තියෙන්නේ හරිය පහසු ගමන ගමන. ඇස ඊළඟට කන නාසය දිව කය මන. හරි ලේසි. ඊළඟට කන ගත්තාන් පස්සේ ශබ්ද රූපය එන්නේ නේද? නාසය ගත්තත් එහෙම ගන්ධ රූපය. දිව ගත්තොත් රස රූපය. කය ගත්තොත් පොට්ටම් රූපය. මන ගත්තොත් ධම්ම රූප. ඊළඟට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. තේරුණේ? ඒතර මෙන්න මේ විදිහට අට්ඨාරස ආයතනයේ පිළිබඳව යථාර්ථය දකින්න. එතකොට ඊට වඩා එහාට යන්න දෙයක් නෑ මුළු ලෝකේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා චින්තනය තුළින් දර්ශනයට යනවා. හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්න. අනිත්‍යයි කියන වචනයත් පැහැදිලි කරගන්න මොකද්ද කියලා. අනිත්‍ය දුකයි කියලා කියන්නේ අමුකෙක් දැන් අපි මේ ලෝකේට අපි ආසා කරන දේවල් තියෙනවා, ඇලෙන දේවල් තියෙනවා, ගැටෙන දේවල් තියෙනවානේ. මේවා වෙනස් වෙනකොට නෑ දුක නේද? අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක්ද? නෑ. එහෙනම් එහේ වටිනා දෙයක් නෙමේ. මේ වර්ණ රූප වටිනා දෙයක් නෙමේ. චක්කු විඥානේ වටිනා දෙයක් නෙමේ. මේ බලන හිතත් වටිනා දෙයක් නෙමේ. අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න ඒවැ තේරුමක් දැනගෙන මෙහෙ කරන්න. අන්න හොඳ කමඨාණක් ලැබුණේ. ඉක්මනින් යන්න ඕනේ කට්ටියට. දැන් ඉතින් මේ සක්‍රුදාගාමි කමඨාන් මගෙන් ඉල්ලනවා. ඕවා තමයි ඉතින් කමඨාන් කියන්න වෙන මොනවද වෙන කමඨාණක් දෙන්න නැහැ. ඉතින් ওই සක්‍රුදාගාමි කමඨාන් මගෙන් දැන් සක්‍රුදාගාමි කමඨාන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට මම මේ දිනියක් දෙන්න බැලුවේ. ඉරිදා උදේ එන්න. හෙට නම් එන්න එපා. හෙට පොය නෑ හෙට මම නෑ උදේ නම් ඈ. ලබන ඉරිදා උදේ එන්නකෝ. ලබන ඉරිදා උදේ එන්න. හැබැයි ඉතින් දෙන්නෙත් ඕකම තමයි ඉතින් දෙන්නේ. ආයෙ වෙන දෙන්න දෙයක් නෑ මම කියලා දෙන්නම් වඩ නෑ හෙට තවත් ඈ. මෙතෙන්දිත් මම ඒක කියලා දෙනවා. තේරුණා නේද? 아무තුවෙන් මේ සක්ෘදාගාමි අනාගාමි කියලා එහෙම ඉතින් ඒ වචන ටිකක් විතරයි ඕවා. ඕවා වචන ටිකක් විතරයි අපිට ඕනේ කරන්නේ මොකන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන මේ ධහම දිනු කරගෙන ඉදිරියට යන්න. එතකොට මොකද කාමරාග පටික තුනී වේ 150ක් විතර. තව ටිකක් මේකම දිනු කරගෙන යන්න. එතකොට කාමරාග පටික 145ක් මේ 75ක් තුනී වෙනවා. 75ක් ඈ ඊළඟට මේකම වඩ아가න යන්න. අන්න එතකොට සම්පූර්ණයෙන්ම සකල ක්ලේශයන් ප්‍රහීන වෙලා යයි. කාමරාග පිටක 75ක් නිය වෙනවා කියලා කියන්නේ නැති වෙලා යනවා කියන එකයි. එතකොට තමයි අනාගාම කියලා කියන්නේ. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම 125ක් ලැබෙනකොට තමයි සෝතාපන්න. 50ක් ලැබෙනකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සක්ෘදාගාමී. 75ක් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩි වැඩි යනකොට අනාගාමී. 100%ක් මේ ධම් වැඩි වෙනකොට සම්පූර්ණයෙන්ම ඒ තැනත්තා ධම බවටමපත් වෙනවා. ධම්ම භූතෝ බ්‍රහ්ම භූතෝ බවටපත් වෙනවා. ආ මෙතන තමයි රහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් ඒක නිසා අර ඔය 1 2 3 කිය කියන නංගොත් වලින් වැඩක් නැහැ. මේකම වඩ아가න යන්න පින්නතුනේ. ඒක තමයි කරන්න ඕනේ. මේකම වඩ아가න යන්න. ඔය පුරාණයේ වුණත් ඉස්සර මේ ඔය සූත්‍ර වල තියෙන සෝතාපන්න අවස්ථාව ගැන කියලා කියවිලා තියෙනවා. ඊළඟට අරහා කියන කියන්නේ රහතන් වහන්සේ ගැන කියලා තියෙනවා. වැඩි හරියක් කියලා තියෙන සෝතාපන්න අවස්ථාව ගැන නේද? එතනින් එහා වැඩි කියවිලා නැහැ. සෝතාපන්න කියලා කියන්නේ සෝතේට ආපන්න වුණා. දැන් ඉතින් ගහගෙන යනවා දිගටම. නවත්තන්න බෑ. සෝතාපන්න අවස්ථාව ගැන කියවිලා තියෙන බොහොම තැන්වල. මෙයා සකදාගාමී මෙයා අනාගාමී මේ අනාගාමී පුද්ගලයා එහෙම කියවිලා නැහැ. මොකද මේ සැඩපාරට ආවුනයන් පස්සේ 아무තෙන් කියන්න කරන්න දෙයක්වත් නැහැ. ගහගෙන යනවා. තේරුණේ? ඉතින් මේ දැන් එතකොට සිතක් කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එක පැහැදිලි නේද? ඉතින් මේ පංච උපාදානස්කන්ධය අර විදිහට සිත සකස් වෙන ආකාරය. දැන් මම මේ දුන්න කමඨහනේ මොකක්ද දන්නවද වෙන්නේ? සිත සකස් වෙන ආකාරය හොඳට අවබෝධ වෙනවා. ආධ්‍යාත්මික රූප, බාහිර රූප දෙක එකට වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිතිවිලි පහත් සමග. ඒ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. ඔන්න ඇසයි, වර්ණ රූපයයි, චක්කු විඥානයයි, පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤේ මනසිකාර කියන නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය ඔන්න බලන හිත. බලන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න බලන්න සිත සකස් වෙන ආකාරය හොඳට තේරෙනව නේද? ඔය භාවනා කරනකොට ගමටහන වඩනකොට සිතේ යථාර්ථයක් දකිනවා සිත සකස් වෙන ආකාරයක් දකිනවා යා. සිත ගැන හොඳට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. සිත ගැන අවබෝධයක් ඇති කරගත්තාම ඇති පින්නතුනි රහත් වෙන්න වෙන මොකවත් ඕනේ නැහැ. ඈ මේ කයටත් මේ කයෙන් විඳින දුක් විඳින්නේ හිතෙන්නේ නේද? මේක අය එහාට මෙහාට කරන්නේ මොකෙන්ද? හිතෙන් නේද? චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිගස්සති. මේ සිතෙන් තමයි මේ ලෝකය මේ ජීවිත පැවැත්ම එහා පැත්තට මෙහා පැත්තට නීයති කියන්නේ අරගෙන යනවා. එහාට අරයි යනවා මෙහාට අරයි යනවා ඈ. චිත්තේන නීයති ලෝකෝ. දැන් ඔයගොල්ලෝ ගෙදර යන්නේ මොකෙන්ද? කයෙන්ද හිතෙන්ද? ඒක නෑ කියන්නේ. මෙහාට ආවෙත් හිතෙන් නේද? ගෙදර යන්නේ හිතෙන්. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිගස්සති පරිගස්සති කියන්නේ එහාට මෙහාට ඇදලා දානවා කියන එකයි එහාට මෙහාට ඇදලා දානවා දැන් භවයට යන්නේ හිතෙන් ඈ මේ හිත නිසා දුගතියට යනවා සුගතියට යනවා දූෂණේ වෙච්ච හිතෙන් දුගතියට යනවා පැහැදිලි පිරිසිදු හිතෙන් සුගතියට යනවා එහාට මෙහාට ඇදලා දානවා එහාට දානවා මෙහාට දානවා එහි යනවා මෙහි යනවා ගෙදර යන්නෙත් හිතෙන් මේ ආවෙත් හිතෙන් නේද ආන් ඒකයි. ඉතින් ඒ හිත පිළිබඳව අවබෝධ කරගත්තා නම් මුළු ලෝකෙ පිළිබඳව අවබෝධ කරගෙන ඉවරයි. ආන් ඒ හිත පිළිබඳව අවබෝධ වෙන්න තමයි මම මේ කමටහන් දුන්නේ. පැහැදිලි? ඉතින් වඩන එක නොවඩන එක ඒ කට්ටියගේ වැඩක්. එතකොට දැන් මම පෙන්නවා හිත කොටස් තුනකට බෙදලා පෙන්නවා නේද? පහක් වැඩි නෑ නේද? මේක හොඳ නරකක් නම් දුකක් නම් පහක් වැඩි නේද? තුනකට කඩලා පෙන්නවා. ඔන්න ඔය තියෙන්නේ. විඥාන නාම රූප. එහෙනම් සිතක් කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි නේද? එහෙනම් ක්‍රියාවක් කිව්වත් එකයි නේද? එහෙමනම් හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා බලන්න. මම වඩලක් දෙන්නම් නෑ. ඇහැ විඥාන නාම රූප කිව්වේ නෑ. ඇහැ කියන්නේ බලන හිත නෑ නේද? මේ බලන හිත, ආන හිත, ආග්‍රාණ කරන හිත, ඈ රස විඳින හිත, ස්පර්ශ කරන හිත, මෙනෙහි කරන හිත. කොහොම බන්නේ? විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප ආන් මේ වගේ හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප කියලාම දකින්න. අන්න එතකොට ඔය කට්ටියට පැහැදිලිව අවබෝධ වෙයි මෙතන විඥාන නාම රූප හැර කිසිවෙක් නැත කිසිවක් නැත කියලා. අන්න එතකොට මමත්වේ කඩාගෙන වැටෙනවා. තේරුණේ? අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති කියලා තමයි බුදුහාමර දේශනා කළේ. ඉස්සල්ලා මෙතන බලන්නේ කිව්වා. මම මේක ඉන්නවද කියලා බලන්න කිව්වා. මොනවද මෙතන තියෙන්නේ කියලා බලන්න කිව්වා. බලනකොට මෙතන විඥාන නාම රූපයගේ පැවැත්මක් හැර කිසිවෙක් නැත. කිසිවක් නැත. විඥාන නාම රූපත් ඇත කියන්න එපා. ඇත කිව්වොත් බොරුවක්. විඥාන නාම රූප නැත කියන්නත් එපා. ඒත් බොරුවක්. විඥාන නාම රූපයගේ පැවැත්මක් කියලා කියන්නේ. පැවැත්ම කියන්නේ වේගයක් විතරයි. රූපත් වේගයක්, විඥානියත් වේගයක්, නාමියත් වේගයක්. වේගයක් කියන්නේ අනිත්‍යයි කියන එකයි. මෙන්න මේ මේ වචනේත් හොඳට තේරුම් ගන්න පවතිනවා කියන වචනය. පවතිනවා කියන්නේ මොකද්ද? වේගයක් අනිත්‍යයි කියන එක පවතිනවා කියන්නේ. ඕකටත් ඔය දීලා තියෙන පවතිනවා කියන අර්ථයට ඇත. ඈ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන්නේ ඈ උප්පාද තితి භංග කියලා නෙව ගන්නන්නේ නේද? තిතිය කියන්නේ පවතිනවා කියලා කියන්නේ පවතිනවා කියන්නේ එතන ස්ථිරයි කියන එකයි. ඒ උගන්නේ නැහැ මම මේ කිව්වේ ඈ මේ ශාලාව අවුරුදු 5ක් නම් පවතිනවලු. අවුරුදු 5ක් නේ 50ක් විතර ඈ. අවුරුදු 5ක් විතර මට කරදරයක් ආයෙ එකක් හදන්න වෙනවා. අවුරුදු 50 කරන මන් නෑනේ. <laughs> මේ ශාලාව අවුරුදු 50ක් පවතිනවලු. ඊට පස්සේ නැති වෙනවලු. විනාශ වෙනවලු. මොන බොරුවක්ද නේද? මේ ශාලාව ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. කැඩේ විනාශ වෙයි කුඩු වෙයි අළු වෙයි දිය වෙයි මොනවා වුණත් එතන තියෙන රූපේ නේද? ඒත් පවතිනව නේද? ඒතර සදා කාලිකව පවතිනවද මේ රූපේ කියන එක? නෑ. නෑ. රූපේ සදා කාලිකව පවතින්නේ පවතිනවා. රූපය කියන එක සදා කාලිකව පවතිනවා. ආමුදුරනේ ඕවට නම් එන්න එපාව. ඉතින් ඒකට ඔළුව උල්ලන්නේ තිමින් දැරේ. <laughs> මේක කුඩු වුණා ස්වභාවය වෙනස් වුණා ඈ ස්වභාවය වෙනස් වුණා. කුඩු කොට රූපයක් නෙමෙයිද? රූපයක්. ඒක තවත් පවුඩර් කරනවා. ඒක රූපයක් නෙමෙයිද? ඒක දිය කරනවා. ඒක රූපයක් නෙමෙයිද? ආයෙත් වේල්ලා ගන්නවා. ඒක රූපයක් නෙමෙයිද? අලු කරනවා. ඒක රූපයක් නෙමෙයිද? අලු ටිකක් දිය කරනවා. ඒක රූපයක් නෙමෙයිද? ඒ හැම රූපයක්ම පවතිනවා නේද? මොනවා කළා? අනික පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන් වෙන් වෙන්න පුළුවන්ද? එහෙනම් මේ රූප රූප නැති කරන්නත් පුළුවන්ද? හැම වෙලාවෙම රූප රූපස්කන්ධය දිගටම පවතිනවා සදාකාලිකව පවතිනවා. ඉතින් මේවා හොඳට තේරුම් ගන්න මොකද මම ධාර්තනිකයෙක් ඈ මම කියන දේවල් කල්පනාවෙන් අහන්න ඕනේ. හාමුදුරුවෝ කිව්වා මේ රූප සදාකාලිකව පවතිනවා කියලා. බලන්නකො කියන දේවල් මිත්‍යා දෘෂ්ටිකයේද කොහෙද? ඈ <laughs> මේ රූපවල ස්වභාවය ඕක තමයි. සුද්ධ ධම්මා පවත්තන්තේ සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වුණා කියන්නේ රූප. ඉතින් මේ රූප දෙකටම පවතිනවා නේද? නවතීද පැවැත්ම? පැවැත්ම නවතීද? පවතිනවා කියන්නේ මොකද්ද? අනිත්‍යයි. පවතිනවා කියන්නේ අනිත්‍යයි. දැන් මම මෙහෙම කිව්වොත් නම් කැමති වෙයි ඈ. මේ සියලුම රූපස්කන්ධේම අනිත්‍යයි. හරි හාමුදුරුවනේ. ඒක නම් හරි නේද? පවතිනවා ඔන්න ඔතනයි වැරදිලා තියෙන්නේ. පවතිනවා කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. ධම්ම චක්කම් පවත්තිතං. පවත් චක්‍රයක්, ක්‍රෝධයක් තල්ලු කරන්නේ කරකවනව නේද? පවත්තිතං කියන්නේ මෙන්න මේක. පවත් පවත්තති කියලා කියන්නේ කරකවනවා කියන එකයි. පවතිනවා කියන්නේ භ්‍රමණේ චලනය. පවතිනවා කියන්නේ අනිත්‍යයි. අනිත්‍යයි. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් පිළිගන්නව නේද? මේ තියේ ලෝකේ තියෙන සියලුම දේවල් සදා කාලිකවම පවතිනවා. පවතිනවා කියන්නේ අනිත්‍යයි. ඒක නිසා දුකයි. ඒක නිසා අනාත්මයි. මේ පැවැත්ම තමයි අපිට මේ මේ දුකට හේතු වෙන්නේ නේද? ඒතර පවතිනවා කියන්නේ මොකද්ද? අනිත්‍යයි පවතිනවා කියන්නේ. අනේ මන් දන්නේ නැහැ. මේවා පිළිගන්නත් බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ ඒ දෙකම කරන්න එපා මෙන්න මේක විතරක් කරන්නකෝ දැන් පවතිනවා කියන්නේ මොකද්ද අනිත්‍යයි නේද මම යම් තැනක පවතිනවා කියලා කිව්වොත් ඔයගොල්ලෝ හිතන්න අනිත්‍යයි කියලා මම දැන් කතා කරගෙන කරගෙන යනවා පවතිනවා කියලා කිව්වොත් අනිත්‍යයි කියලා හිතන්න කියන්න එපා ඈ ඊළඟ පවතිනවා කියන්න එපා කියන්න එපා හිතන්න ඕනේ මහ පොළව පවතිනවා. ගස් කොළන් පවතිනවා. මේ ගෙවල් දොරවල් පවතිනවා. යාන වාහන පවතිනවා. මගේ මේ කයත් පවතිනවා. හිතත් පවතිනවා. කයයි හිතයි දෙකේ එකතුව සිත සිතත් පවතිනවා. සිත ඇතුලේ මුළු ලෝකයම තියෙනවා. එනම් මුළු ලෝකේම පවතිනවා. මොකද්ද හේතුවේ? අනිත්‍යයි කියලා නේද? දාර්ශනිකයින්ට හොඳ වචනයක් මේක. යෝගාවචරින් හොඳ වචනයක්. දැන් ඔයකොල්ල භාවිතා කරන්න පවතිනවා කියලා. මේ කෝප්පෙට ඇත කියලා නම් කියන්න එපා. බොරුවක් මේක. මෙතන කෝප්පයක් ඇත කිව්වොත් බොරුවක්. කෝප්පයක් නැත කිව්වත් බොරුවක්. බොරු කියන්න දෙපා මීට පස්සේ. කෝප්පය පවතිනවා. මේ මේසය පවතිනවා. මේ ශාලාව පවතිනවා. පැහැදිලි නේද? ඊටාම ගැඹුරු දර්ශනයක් මේ දුන්නේ. hina වෙවි. ඊටාම ගැඹුරු දර්ශනයක් මම දුන්නේ. මේ වචනේ පාවිච්චි කරන්න. එතකොට හැම මොහොතකම අනිත්‍යයි කියලා කට්ටිය හිතන්න පටන් ගන්නවා. අනිත්‍ය දර්ශනය තුළ ජීවත් වෙන්න. එච්චරයි. තේරුණා නේද? පැහැදිලිද? පැහැදිලි නැත්නම් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ප්‍රවර්තනය කියලා කියන්නේ පවත්තති කියලා කියන්නේ. පවතිනවා කියන්නේ භ්‍රමණය කියන එක, චලනය කියන එක, වෙනස් වෙන සුළු කියන එක. පැහැදිලි නේද? එහෙමනම් මෙතන විඥාන නාම රූප හැර තවත් මොකවත් පවතිනවද නැහැ නේද? එහෙනම් මේ ජීවිත පැවැත්ම කියලා කියන්නේ මොකද්ද? විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි. විඥානය කියන්නේ කවුරුවත් ඇති කරපු දෙයක් නෙමෙයි නාම කියන්නේ ඇති කරපු දෙයක් නෙමෙයි රූප කියන්නේ ඇති කරපු දෙයක් නෙමෙයි මොකද්ද එහෙනම් ස්වභාව ධර්මයාගේ පැවැත්මක් ස්වභාව ධර්මයාගේ පැවැත්මක් කියන්නේ වේගයක් විතරයි ධාතු සමූහයක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා මේ තියෙන්නේ විඥාන නාම රූප රූප කියන්නේ ධාතු හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා එතකොට රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව හටගෙන ඒකත් වේගවත් වෙනවා ඒ සමග නාම හටගත්තාම ඒකත් වේගවත් වෙනවා එහෙනම් මෙතන තියෙන්නේ වේගයක් පමණයි. ස්වභාව ධර්මයන් සමූහයක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒ වේගවත් බව ස්වභාව ධර්මයක් මිසක් කවුරුවක් කරපු දෙයක්ද? නැහැ. කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. එහෙමනම් මෙතන කර්තෘ කෙනෙක් ඉන්නවද? නැහැ. ස්වභාව ධර්මයාගේ පැවැත්මක් විතරයි. මම කියලා සම්මතයක් දීලා තියෙනවා. එච්චරයි. මේ සම්මතය ගලවලා දාන්න. දැන් වැඩක් නැහැ ඒවා. අජ්ජත්තං වා කායේ කායानुපස්සේ විහෙරති කියන්නේ ඔන්න ඕකයි. ඊළඟට බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති. ඔතනත් හිතක් තියනව නේද? මෙట్లా නෑ නේද තව? <laughs> එහෙනම් ඔතන තියෙන්නේ මෙතන තියෙන එකමයි. ඔතනත් විඥාන නාම රූපියාගේ පැවැත්මක් පමණයි මෙතන තියෙන්නේත් ඒකයි. එහෙනම් ඔතන පුද්ගලයෙක් නැහැ. මෙතන මමෙක් නැහැ. ඔතන තියෙන එකමයි මෙතන තියෙන්නේ මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ හරි නේද අන්න එතකොට දකිනවා පුද්ගලයෙක් නැති බව දකිනවා මමෙක් නැති බව දකිනවා ඔතන සතෙක් නැහැ කිව්වොත් එහෙනම් මහත්යාගෙන් බැනුම් අහන්න වෙයි මට හම්රු හිතාගත්තද මං සතෙක් කියලා තේරුණේ මං එහෙම කියන්නේ ඔතන පුද්ගලයෙක් නැහැ විඥාන නාම රූපයගේ පැවැත්මට සම්මතයක් දාගෙන තියෙනවා පුද්ගලයා කියලා දැන් අර ගස්වල කෑ ගහන්නේ උන් කෑ ගහන්නේ කටින්ද හිතෙන්ද? කටින් කෑ ගහන්න බැයිද උන්ට? කටින් කෑ ගහන්න පුළුවන් බැයිද? බෑ. උන් කෑ ගන්න හිතෙන්නේ නේද? එහෙනම් එතන තියෙන්නේ හිතක් නේද? එතන තියෙන්නේ විඥාන නාම රූප නේද? අන්න හරි. එහෙනම් එතන සතෙක් ඉන්නවද? නෑ. එතනක් තියෙන්නේ විඥාන නාම රූපයාගේ පැවැත්මක්, ඔතනක් තියෙන්නේ විඥාන නාම රූපයාගේ පැවැත්මක්, මෙතන තියෙන්නේ විඥාන නාම රූපයාගේ පැවැත්මක්. එහෙනම් මුළු ලෝකෙම දැන් අරගෙන බලන්න. ලෝකය කිව්වත් එකයි හිත කිව්වත් එකයි නේද? එහෙනම් මේ ලෝකය කියන්නේ මොකක්ද? විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි. අන්න එතකොට සත්පුද්ගල සංඥාව මමත් ඒ කඩාගෙන වැටේ පින්නතුනි. මේ කමඨහන වැඩුවොත් එහෙමනම් කොහෙන් ගිහිල්ලා ඉතුරු වෙයිද මන් දන්නේ නැහැ. ඇත්තමයි. දැන් බලන්න මේ ශාලාවේ කී දෙනෙක් ඉන්නවද කියලා. එකෙක්වත් නෑ නේද? එකෙක්වත් නෑ. විඥාන නාම රූපයගේ පැවැත්ම පමණයි. ශාලාවක් කියලා දෙයක් තියෙනවද? නෑ. මේ රූපස්කන්ධය ඔක්කොම හිතු වෙන්නේ මේ සිවිලිම මේ කණු ඔක්කොම රූපස්කන්ධයට යන්නේ. මෙතන තියෙනවා විඥාන නාම රූප තුනම. මෙතන මේ කණුවේ තියෙන රූපය විතරයි ඈ. මම කණුව දිහා බලාගෙන ඉන්නකොට මෙතන විඥාන නාම රූප තියෙනව නේද? කණුවේ විඥාන නාම නෑ. මෙතන තියෙනවා. කණුවේ තියෙන රූපස්කන්ධය. දැන් බලන්න එළියට පෑන මොනවද තියෙන්නේ කියලා. මේවා කෝබි ඇති, පණුව ඇති, කුරුල්ල ඇති, නරි ඇති, බල්ල ඇති, හරක් ඇති හැම එකෙක්ම ජීවත් ජීවිත පැවැත්මක් නම් හිතක් තියෙන්න ඕනේ නේද? එහෙනම් ජීවිත පැවැත්ම නේද ලෝකය කියලා කියන්නේ. දැන් එහෙමනම් බලන්න එළියට පහලා මොකද ඉන්නේ කියලා. අන්න එතෙන්දී අවබෝධ වෙනවා මේ ලෝකයේ තුල විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවක් නැත. ආන්න මේකයි මේකම ගන්න. පැහැදිලි නේද? දැන් එතකොට මේක සත්‍වපොඥංගේ වැඩ නැටි බලමු ඈ. සත්‍වපොඥංගේ කියලා කියන්නේ මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය වෙන අංග හතක් තියෙනවා. ඒ අංග හතෙන් පළවෙනි අංගය තමයි සති සම්බොජ්ජංගේ කියන්නේ. සති සම්බොජ්ජංගේ කියන්නේ හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්නවා කියන එකයි. සතියෙන් ඉන්නවා හැම හිතක් ළඟදීම සතියෙන් ඉන්නවා. හිතක් කියන්නේ මොකද්ද? විඥාන නාම රූප. අන්න හැම හිතක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප කියලා දකිමින් ඉන්නවා. අන්න සති සම්බොජ්ජංගය. ඊළඟට ධම්ම විචය. ධම්ම විචය කියන්නේ සත්‍ය විචක්ෂණය වෙනවා. විනිවිද පේන්න පටන් ගන්නවා. සත්‍ය කියන එක. මොකක්ද ඇත්ත? විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි මේ ලෝකය කියන්නේ. අන්න ධම්ම විචය සම්බොජ්ජංගය. සති ධම්ම විචය. විරිය. එයාට වීරියක් ඇති වෙනවා මෙච්චර කාලයක් මං රැවටිලා හිටියා. මේ ලෝකේ මමෙක් ඉන්නවා සතෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා මුලා වෙලා හිටියා. මම අද පැහැදිලිව අවබෝධ කරගත්තා මේ ලෝකයේ තුල විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත. මෙයාට වීරියක් ඇති වෙනවා මම මේක දිගටම දැන් මායක වඩාගෙන යන්න ඕනේ. දිගටම වඩාගෙන යන්න ඕනේ කියලා වීරියක් ඇති වෙනවා. අන්න විරිය සම්බොජ්ජංගේ. ඊළඟට මෙයා හැම වෙලාවෙකම මේ දර්ශනය තුල ජීවත් වෙනවා. එයාට හැම තැනම පේන්නේ ඇත්ත. මොකද්ද විඥාන නාම රූප කියාගේ පැවැත්මක් කර කිසිවක් නැත, කිසිවෙක් නැත, මමෙක් නැති බව පේන්න පටන් ගන්නවා. අවබෝධ වෙනවා. සතේ පුද්ගලයෙක් නැති බව අවබෝධ වෙනවා. අන්න එයාට විශාල සතුටක් ඇති වෙනවා. මම හොයාගෙන ගියා ඇත්ත මට අද ඇත්ත හම්බ වුණා. හොයාපු දේ හම්බ වුණා. කාලේ හොඳා කියලා ප්‍රීතියටපත් වෙනවා. කාලේ හොඳා නේද? හොයාපු දේ හම්බ වුණා නේද? ලබන සතියෙත් එනවද? දැන් ඉතින් වැදලා තිබ්බත් ආය නවත්තන්න බෑ. අන්න ප්‍රීතියටපත් වෙනවා. සති ධම්මවිචය විරිය පීති පස්සද්දී. දැන් ඉතින් ගොඩ ගන්න දෙයක් තියෙනවද? ගොඩ ගන්න තැනක් තියෙනවද? අන්න සැහැල්ලු වෙලා යනවා. ගොඩ ගන්න තැනකුත් නැහැ, ගොඩ ගන්න දෙයක්කුත් නැහැ. අන්න පස්සද්දී කියන්නේ ඒකයි. කාය පස්සද්දී, චිත්ත පස්සද්දී, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤිතා, චිත්ත කම්මඤ්ඤිතා ඔය ඔක්කොම ගුණධර්ම උතෙන්ට තමයි එන්නේ. පස්සද්ධිය ළඟ. කයයි හිතයි දෙකම පැහැද මේ සැහැල්ලු වෙලා යනවා. පස්සද්ධිය කියන්නේ ඒකයි. ඊළඟට සමාධිය. සමාධිය කියලා කියන්නේ මේ විඥාන නාම රූප තුලම ඒකාග්‍ර වෙලා සමාධිගත වෙනවා. සත්‍යය තුලම සමාධිගත වෙනවා. දැක්ක හැම තැනම බැලුව බැලුව තැන අහන අහන තැන තියෙන්නේ පවතින්නේ මොනවද විඥාන නාම රූපය පමණයි නේද හැමතැනම අසන අසන තැන බලන බලන තැන සිතන සිතන තැන හැමතැනම තියෙන්නේ විඥාන නාම රූපයගේ පැවැත්මක් විතරයි ඒ තුළම සමාධිගත වෙනවා වෙන මොකවත් පේන්නේ නැතුව යනවා යාට ඔන්නවා තමයි පින්නතුන් නියම සමාධි පුළුවන් නම් යන්න ඒ සමාධි වලට තේරුණා නේද ඔය ආනාපාන සති සමාධිය බුද්ධෝත්පාද කාලයේ තිබුණා ඔය විදර්ශනා සමාධි නෑ ඔන්න යන්න පුළුවන් නම් සමාධිය ඊළඟට දැන් ආශ්‍රය කරන්න එකක් ඉන්නවද? ආශ්‍රය කරන්න මොකෙක්වත් නැහැ. ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. දැන් සත්පොඥංගේ වැඩෙන බව පැහැදිලි නේද? විඥාන නාම රූප දැකීම තුළින්. ඒතර දකින්නත් පුළුවන් නේද හැම හිතක් ළඟ දෙවෙන් දැන් බලන්න බලන හිත අරගෙන බලමු ඈ. බලන හිත. මොකද්ද විඥාණය? චක්කු විඥාණය. මොකද්ද රූපය? වර්ණ රූපය. විඥාන නාම රූපනේ විඥානයේ චක්කු විඥානයේ රූපේ ධම්ම රූපේ මේ වර්ණ රූපය. වේදනා සංඥා චේතනා නාම වලට යනවා. වේදනා සංඥා චේතනා කියන්නේ රූපය පිළිබඳව වින්දනය, හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක භාවය. දැන් බලමු ආහන හිත ගම්ම බලන්න. ආහන හිත තුල තියෙන විඥානය මොකද්ද? සෝත විඥානේ රූපය, ශබ්ද රූපය. වේදනා සංඥා චේතනා තියෙනව නේද? වින්දනය ඊළඟට හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක භාවය. වින්දනය කියන්නේ ඇලීම හෝ ගැටීම. හඳුනා ගැනීම කියන්නේ වර්ණ රූපයක්ද සද්ද රූපයක්ද ආදී වශයෙන් හඳුනා ගැනීම. ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ හඳුනාගත්ත දෙයට අනුව හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් ඇහැ බැස වැඩ කරනවා. හඳුනාගත්තේ සද්ද රූපයක් නම් කන වැඩ කරනවා. තේරුණේ වේදනා සංඥා චේතනා කියන්නේ ඒකයි. විඥාන නාම රූප. දැන් බලමු ආග්‍රහණය කරන හිතාරගෙන මොකද්ද විඥාණය? ගාන විඥානය. මොකද්ද රූපය? ගන්ධ රූපය. ඒ පිළිබඳව වින්දනයක් හඳුනා ගැනීමක් ක්‍රියාත්මක භාවයක් තියෙනව නේද? ජීවා මේ රස විඳින හිත අරගෙන බලමු. මොකද්ද විඥානය? ජීවා විඥානය. මොකද්ද රූපය? රස රූපය. වේදනා සංඥා චේතනා තියෙනව නේද? වින්දනය හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක භාවය. පැහැදිලි නේද? ස්පර්ශ කරන හිතක් අරගෙන බලමු. මොකද්ද විඥානය? කාය විඥානය. මොකද්ද රූපය? පොට්ටම්බ රූපය. වේදනා සංඥා චේතනා තියනවා නේද? ඇලීම හෝ ගැටීම හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක භාවය. දැන් අපි මෙනෙහි කරන හිත ගම්ම බලන්න. මොකද්ද විඥාණය? මනෝ විඥාණය. මොකද්ද රූපය? ධම්ම රූපය. වේදනා සංඥා චේතනා තියනවා නේද? ආන් මේ විදිහට හැම හිතක් ළඟදීම මේක අවබෝධ කරගන්න. ඊළඟට හැම හිතක් ළඟදීම දැන් රූපයක් දැක්කම වාදන චක්කු විඥානය වර්ණ රූපය එහෙම කියන්න එපා. දැන් ගුරුවරයාත් එක්කලා සමතේකටපත් වෙලා ඉවරයිනේ. දැන් 3යි 3යි 3යි කියන කෑට ආයෙ බය වෙන්න එපා වරදින්නේ. ඉස්සල්ලා 5යි 5යි කිව්වනේ 3යි 3යි කියනවා. එච්චරයි. විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප <laughs> අර ගලනාලය දිගේ යනකොට නෑ නෑ නෑ නෑ ඕකට දැම්මලට බහිනවා ඕකට ඕකට විඥානයක් ඕනේ ඊට මුත්‍රාසයට යනකොට විඥාන නාම රූප නෑ මුත්‍රාසයෙන් පිට වෙනකොට විඥාන නාම රූප වලින් තොරව පිට වුණොත් ස්පිරිතාලය යන්න ඒත් ටිකක් ගන්නවා නේද? එහෙනම් දැන් මේ කමඨහන පැහැදිලි නේද? පැහැදිලි නේද? හැම හිතක් තුළ විඥාන නාම රූපයගේ පැවැත්ම තියෙනව නේද? ඔව්. දැන් එහෙන් බලමු ආයතරයක්. මොකද්ද විඥානේ? චක්ක විඥානේ. මොකද්ද රූපේ? වර්ණ රූපේ. විඥානේ විඥාන නාම නාම ධර්ම ටික තමයි වේදනා සංඥා චේතනා. දැන් කණෙන් බලමු. මොකද්ද විඥානේ? සෝත විඥානේ. මොකද්ද රූපේ? සද්ද රූපේ. වේදනා සංඥා චේතනා තියෙනවා නේද? ඔව් නායෙන් බලමු මොකද්ද විඥානේ? ගාන විඥානේ. මොකද්ද රූපය? ගන්ධ රූපය. වේදනා සංඥා චේතනා තියෙනව නේද? නාම තියෙනවනේ. ආන් ඒ විදිහට බලන්න ඕනේ. ඒක එහෙම වින් කරලා බලන්න එපා, විස්තර කරගන්න එපා. දැන් අපි ඔක්කොම කතා බහ කරලා සමතේකටපත් උනානේ. ඒකාග්‍ර වුණා නේද? දැන් ඉතින් සමාධියට යනකම්ම බලන එකයි තියෙන සමත සමාධිය. සමතේට ගිහලා නවත්තන්න එපා සමාධියටම යන්න. හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප කියලා බලන්න. සත්පොඥංගයේ වැටේ සත්පොඥංගේ වැඩිලා යනවා. සත්පොඥංගේ වැඩිලා යනකොට මොකද වෙන්නේ? මහා ප්‍රඥාව කරා යදගෙන යයි. තේරුණේ? දැන් එහෙමනම් මේ දැන් අදට භාවනා වැඩසටහන අවසానයි. hinaවෙන් hinaවෙන් බොහෝ ගැඹුරකට එක්කලා ගියා නේද? එහෙනම් මේ කමටහන් ටික වඩන්න ගේන්න හොඳේ. වඩලා අනිස්සරෙත් ඉන්න. එහෙනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් හා ආපරිමුංචිස්සාමි